ඉන්දික මහත්මයා අවසරයි අපේ හඳුරන්නේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ මේ භාව රූප අපේ හඳුරන්නේ දෙකද තියෙන්නේ ඊට වඩා තියෙන්න පුළුවන් චාන්දුරනේ ඔතන කියන්නේ එහෙම හිතන මොකද අද සමාජයේ තියා බලනකොට ඔව් නේද අපේ අඳුරනේ නපුංසක අර අපේ එහෙම නෑ ඒ ඒ නපුංසක ආදී தත්ත්වයටපත් වෙන අර භාව රූපවල දුබලතාවයත් එක්කලා ඒ කියන්නේ ඒ එතනත්තා සතු කර්ම වේගය විසින් අර භාව රූපවල ශක්තිය හීන කරනවා දැන් විශේෂයෙන්ම දක්වනවා දැන් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියන අවස්ථාවල ලිංග කියලා කියන්නේ හඳුනා ගන්නා සටහන කියන එකනේ. එතන මුළු ශරීරය පුරාම භාව රූප ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියලා ස්ත්‍රී පුරුෂයා වෙන්කොට හඳුනා ගන්නා වූ අවයවයන්හි භාව රූප අධික මට්ටමින් ක්‍රියාත්මක වෙනවයි කියලා ආචාර්ය මතයකුත් තියෙනවා. එතකොට දැන් අර කර්ම වේගය විසින් ඒ තැන්වල ක්‍රියාත්මක වෙන භාව රූප හීන කළාම එතකොට ඒ තනත්තාගේ අර ලිංග ලිංග කියලා කියන්නේ හඳුනා ගන්නා සටහන එච්චර ප්‍රකට නොවෙන්න පුළුවන්. ඉතින් මේ මඳු තත්වයන් තමයි අපිට කායික වශයෙන් වෙනස්කම් පේන්නේ. ඊට පස්සේ මනෝභාව වශයෙන් මිශ්‍ර තත්ත්වයන් තියෙන්න පුළුවන්. ස්ත්‍රී භාවය, ස්ත්‍රී තෘෂ්ණාවක් තියෙනවා, පුරුෂ තෘෂ්ණාවක් තියෙනවා. දෙපැත්තටම ඇලුම් කරලා තියෙනවා. එතකොට ඒ තනත්තාට මේ දෙපැත්තෙම කර්ම වේගයන් තියෙනවා. එතකොට ඒකත් එක්කලා යම්කිසි මිශ්‍ර කර්ම කරගෙන තියෙන්න පුළුවන්, මිශ්‍ර වෙච්ච මනෝභාවයන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අතරිනුත් එක පැත්තකට කොහෙට හරි නැඹුරු වැඩි නැඹුරුවක් තියෙනවා. ඒ ඒ තමයි එයා ඒ මූලික ස්වરૂපය. ඒකත් එක්කලා ඉතින් ඒ බඳු තත්වයන් ඇති වෙන්නේ ඇත්තටම විකෘතිතා හැටියට. ඒ කියන්නේ දැන් මනෝලෝපදිනකොට අංග ප්‍රත්‍යංග විකෘති වීම, මානසික විකෘති වීම කියන එක ඇති වෙන්නෙම මනුල උපදින්නෙම කුසල විපාකයකින් හැබැයි කුසල විපාකේ තුන් ආකාරයි ත්‍රි හේතුක කුසලය කියලා කියන්නේ ප්‍රඥාව සහිත කුසල. ද්වි හේතුක කියලා කියන්නේ ප්‍රඥාව නැහැ අලෝභ අද්වේෂ පමණක් ඇදලා තියෙනවා. ඊට පස්සේ දුර්වලම එක තමයි අහේතුක උත්පත්ති. අහේතුක කියලා කියන්නේ අලෝභ අද්වේෂ යෙදිලා කුසලය කරලා තිබ්බට උත්පත්තියේදී අලෝභ අද්වේෂ දෙකත් හැලෙනවා විපාකයේදී. එතකොට අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු වලින් එකක්වත් නැහැ. හැබැයි එහෙම අය අර අංග විකල මන්දබුද්ධික වගේ தත්වෙටයි එන්නේ. නපුංසක කියන தත්වේ ඒ தත්වෙම නෙමෙයි. එයාට බලපාන්නේ වෙනත් කර්ම විපාකයක්. يعني උත්පත්ති ප්‍රතිසම්පි කර්මය වඩා බලවත්. හැබැයි අර ප්‍රකෘතිමත් කයක් ඇතුව පැහැදිලි ස්වરૂපයෙන් ජීවිතේ පවත්වන්නට බැරි தත්වයක් එන්නේ යම්කිසි බරපතල අකුසල කර්ම විපාකයක් බලපෑම නිසා.